කුසල අකුසල කර්මයන්ගේ සැප දුක් විපාක පටිච්ච සමුප්පාදය. මම කියන්නේ අටම කියුණා. බුද්ධේකාංකති, ධම්මේකාංකති, සංඝේකාංකති, සික්ඛායකාංකති, කුබ්බන්තේකාංකති, අපරාන්තේකාංකති, කුබ්බාපරාන්තේකාංකති පටිච්ච සමුප්පාදේ කාංක. ඔය අට. දැන් මේ ටික ගත්තට පස්සේ මේ පිළිබඳව සැකය. සෝවාන් වීමට මෙපිට හැම කෙනෙකුටම තියෙනවා. හැබැයි කුසල් කරනකොට හොඳ ධර්මඥානයක් ඇතුව එය මානසිකාර කරනකොට අලෝභ ආදී සම වැඩ කරනකොට මේක නෑ මේ ධර්මතාව මානස ක්‍රියාකාරී වෙන්නේ නෑ එකක් කියන්න ධම්මේ කංකති කියලා කොටසක් ආවනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සැකේ. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයක් කරන කෙනෙකුට තේරුම් කිරීමක් ආයිපදීම කියන්නේ ජාති කියන්නේ ඉපදීම, ජරා කියන්නේ වයස්ගත වීම, ව්‍යාධි කියන්නේ ලෙඩවීම. දැන් මේ වචනෙන් වචනේ අර්ථ දෙන්න පුළුවන්. දැන් වචනෙන් වචනේ අර්ථ දෙන එක මොන භාෂාවෙන් දුන්නත් ඕක අහගෙන හිටු පමණින්ම ඕක කියව පමණින්ම විචිකිච්ඡාව අයින් වෙනවා කියලා විචිකිච්ඡාව දුර්වල වෙනවා කියලා කාටවත් කියන්නට බෑ. එහෙමනම් ඒ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව යමක් ටිකක් අර අන්ඩර්ස්ටෑන්ඩින් කියන අවස්ථාවට තමන් ඇවිල්ලා තියෙනවා නම් ජීවිතයත් එක්ක ගලපලා බැලීමේ අවස්ථාවට අන්න ඒක තමයි කියන්නේ. විචිකිච්ඡාව ඉවත් වෙනවා. ධර්මයේ පිළිබඳව සැකේ අඩු වෙනවා කියලා කියන්නේ ඊතුරු සත්‍යන පිළිබඳවම සැකේ අඩු වෙනවා. ධර්මයේ පිළිබඳව සැකේ නැති වෙනවා කියලා කියන්නේ ඊතුරු සත්‍යන පිළිබඳවම සැකේ නැති වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධ කිරීමත් ධර්මය අවබෝධ කිරීමයි සංඝ රත්නයේ ගුණ අවබෝධ කිරීමත් ධර්මය අවබෝධ කිරීමයි ත්‍රි ශික්ෂා චතුරාර්ය සත්‍ය ධර්මයේම මාර්ග සත්‍යය පෙර භවයේ මතු භවය දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි ඈ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි පටිච්චසමුප්පාදය සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි කෙටියෙන් ගත්ත. එනිසා ධර්මයේ පිළිබඳව සැක අඩු වෙන තරමට ඉතුරු සත්‍යයන් පිළිබඳව පෙරපසු නොවි ඒහා සමානව සැක අඩු වෙනවා. එනිසා තේරුම් ගන්න ඕන ඔය ආකාරයෙන් මීනින් සීමාව ඉක්මවලා අන්ඩර්ස්ටෑන්ඩින් කියන ස්ටෙප් එකට එන්න හිතන්න. ඔන්න දැන් එතකොට අපි ඔන්න අකුසල චෛතසික 14 විස්තර කරා. ලෝභ ද්වේෂ මොහත් එක්ක වැඩ කරන මනෝභාවයන් ධර්ම ස්වභාවයන් 14ම විස්තර කළා. ඉතින් මේවා මට අවශ්‍ය කරන්නේ පාඩමක් උගන්වන්නට නෙමෙයි. මට අවශ්‍ය කරන්නේ ඔබට මේක වැටහෙන්න කියන්නේ. ඒ නිසා මෝහය අහිරිකේ අඩොත්ප්පේ උද්දච්චය මෝහපාක්ෂිකයි. ලෝභය, ditthිය, මාන්නය ලෝභපාක්ෂිකයි. දෝෂෝ ඉස්සා මච්චරියං කොක්කොච්චං දෝෂපාක්ෂිකයි. තීන මිද්ද විචිකිච්ඡා බොහෝ සෙයින් මෝහපාක්ෂිකයි. අකුසල මනෝභාවයක් 14 විතර ඊළඟ අපට ඊළඟට අපට එනවා සෝබන සාධාරණ කියලා මනෝභාවයන් 19ක් සද්ධා ආ සද්ධාව බුද්ධ ආදී අතකයන් කෙරෙහි සරලව කියනවා විශ්වාසය. බුද්ධාදී අට බුද්ධාදී තුනුරුවන් පිළිබඳව විශ්වාසය ශ්‍රද්ධාව කියලා අපි කියනවා. ඇත්තටම විශ්වාසයේද ශ්‍රද්ධාව. ඔක ඔයිකට පොඩ්ඩක් එහාට යන්න තව භාෂාවකට ගිහිල්ලා. පාලියනුත් ඕක ඒ විදිහටම යන්නට පුළුවන් යාසද්දා සද්ධානා අභිප්පසාදෝ ඕපක්කනා ආ ඉස්තර වෙනවානේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මාර්ගඵල අවබෝධ වෙන සිත්වල වැඩ කරන ශ්‍රද්ධාවත් කියනවානේ ඔකට හොඳ මාර්ථයක් මට අහුවෙච්ච විදිහට මට දැනෙච්ච විදිහට මම දන්නේ අනික් කටට කොහොමද කියලා හොඳ විග්‍රහයක් එනවා ඉංග්‍රීසි පොතපතේ නිවහල් චින්තකයෝ නිදහස් චින්තකයෝ ශ්‍රද්ධාව කියන එකට ෆේත් කියන එක අසම්පූර්ණයි කියනවා. බිලීෆ් කියන එක අසම්පූර්ණයි කියනවා. කොන්ෆිඩන්ස් කියන එක සම්පූර්ණයි කියලා. ඉතින් මමත් බැලුවා හරියට හරි. හරියට හරි. මොකද කොන්ෆිඩන්ස් කියන එකේ මම මීට ඉස්සරලා දේශන කීපයකදීම කියලා තමයි මොකද වැඩගත් නිසා කියනවා. වැඩගත් නිසා කියනවා. එඩිතරකම, පෞරුෂය, අකම්පිත බව මේ අර්ථ දීලා තියෙනවා. ආත්ම ශක්තිය බලන්න කොච්චර දහමේ දාර්ශනික හරයත් එක්කලා ඒක ගැලපෙනවද කියලා. බෞද්ධ පරමාර්ථයේ අටලෝ දහමින් අකම්පිත හිතක් ඇදීම කුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති බලන්න හිත අටලෝ දහමෙන් අකම්පිත නොවන ස්වභාවය. ඒකට උපකාර වෙන්නේ නැද්ද? මේ කොන්ෆිඩන්ස් කියන පෞරුෂය එඩිතරකම ආත්ම ශක්තිය කියනේ මනෝභාවය ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. විශ්වාසය කියන එක අද තියෙන වෙනස් වෙන්න පුළුවන්. ඈ විශ්වාසය නම් බුද්ධ ආගමේ පළවෙනි තැන එහෙනම් ඉතින් සම්මා දිට්ඨිය කියලා අවශ්‍ය කරන්නේ නැහැනේ මුලින්ම දාන්න. ඒ නිසා අවබෝධය. විශ්වාසය අද තියෙනවා වෙනස් වෙන්න පුළුවන් නේ. හැබැයි අවබෝධය එන්න එන්න පුළුල් වෙනවා මිසක ඒක නැති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය අවස්ථා පහක් තියෙනවා. අම්මස්සකත සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය, ධානා සම්මා දිට්ඨිය, මග්ග සම්මා දිට්ඨිය, ඵල සම්මා දිට්ඨිය. ආ බලන්න අපි ගන්න දැන් කර්මයේ ඵලය දන්නා නුවණ සාමාන්‍ය කෙනෙකුට ඇති වෙනවා කියනකොට යෝනිසෝ මනසිකාරයේ තමන් හිතේ පහළ වෙන ලෝභ ද්වේෂ මෝහ ආදියක් දන්නවා යා අලෝභ ආදේශ අලෝභ ආදේශ අමෝහ පහළ වෙනකොටත් එයා ඒ දෙක දෙකක් විදියට දන්නවා මේ පැත්ත කුසල් අර පැත්ත අකුසල් කියලා දන්නවා ඒක තමයි මේ නැතුව මේ මේකෙන් අර විපාක ලැබෙනවා ආදී වශයෙන් මේකෙන් මේ විපාක ලැබෙනවා කියලා පොදු විශ්වාස මාත්‍රයක් නෙවෙයි. අර අර කාරණා දැනගන්නකොට එයා හිතනවා සුද්ධ බුද්ධ වචනේ පටන් ගන්න තැන මෙහෙමනම් මේකෙන් කියලා දෙන ඉතුරුවත් එහෙමම තමයි කියලා ඒකයි කම්පල දන්නා නුවණ කම්මස්සගත ඥාණය. ඊළඟට බලන්න විදර්ශනා සම්මාදී පෘතුජන කෙනෙක් වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම් ප්‍රමාණයකට හරි මේ පංචපාදානස්කන්ධය අවබෝධ කරනවා කියනකොට වටහා ගන්නවා කියනකොට තේරුම් ගන්නවා කියනකොට අන්ඩර්ස්ටෑන්ඩින් කියන මට්ටමින් හරි බලන්න ඒ කියන කම්පල දන්නා නුවණ ඒවත් සම්මාසගත සම්මාදිට්ඨිය විදර්ශනා නුවණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින බලන්න මේක බුදු උනක් තියෙනවනේ ਸਰවප්‍රගාමිනී ප්‍රතිපදාඥාන. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතාඥාන. බලන්න ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි විශ්වාසය කියන එක මේ දැන් තියෙනවා තව මොහොතකින් නැති වෙනට පුළුවන්. හැබැයි අවබෝධය කියන එක පුදුජන මනසේ ඉඳලා ਸਰවඥතාඥානය දක්වාම සමාධිය දියුණු වෙනවා. ආන්න බලන්න එතකොට අපි මෙතන ශ්‍රද්ධාව කියන කොට ගන්නට ඕනන්නේ ඔන්න ඔය විදිහටයි. අවබෝධයට බර වෙච්ච අටලෝ දහමින් සෑහෙන මට්ටමකටවත් අකම්පිත නොවන මට්ටමක් තියෙනවා නම් ඒ ආයත තමයි පුරුරුවන් පිළිබඳව අවබෝධයක් තියෙන්නේ. ඒකයි ශ්‍රද්ධාව. ඊළඟට බලන්න සති. සති කියලා කියනකොට ඒකාරී වැදගත්ම මනෝභාවයක් සතිය කියලා කියන්නේ බොහොම කල්පනාව කියලා අපි කියොත් ගන්න. ඒකේ අවස්ථා ගොඩක් තියෙනවා. සති, සරණතා, අපිලාපනතා අනුස්සති පටිස්සති ආදි වශයෙන් ඔය ඉස්සර කරන්න වෙලාව නෙමෙයි. නමුත් දැන් සතිය කියලා කියන්නේ අපි මෙහෙම හිතන්න යම් කිසි ලෝභ ද්වේෂ මොහ පහළ වීමට හේතු නොවන යම්තා ක්‍රියාකාරකම් අපට තියෙනවානේ. gedara apu ගන්න පුළුවන්, වැසිකිලි කැසිකිලි සෝදාන්න පුළුවන්, උහිම් පිහුම් කටයුතු කර ගන්නට පුළුවන්, කනගාටාදී නෙවෙයිනේ. සාමාන්‍ය කටයුතු ඉගෙන ගන්නට පුළුවන්, ඝන හදන්නට පුළුවන්, විද්‍යාව හිතන්නට පුළුවන්, ඈ පොතපත කියවන්නට පුළුවන්, පරිගණකේ පාවිච්චි කරන්නට පුළුවන්. හැබැයි කෙලෙස් වැඩෙන අනවශ්‍ය විකාරවලට නෙමෙයි. යමක් වැදගත් දෙයකට. හරි? කෙලින්ම දාන සීල භාවනා නොවෙන්නට පුළුවන්. හැබැයි බලන්න අන්න ඒ වගේ වෙලාවකදී ඒ කටයුත්තට සම්පූර්ණ අවධානය යොමු කරලා කරනවා නම් අපි ඒක කරනවා. අපි වත් පිළිවෙත් කරනකොට සේනාසනේ ඒ අවධානය කරනකොට Tamanටම දැනගන්නට පුළුවන් වැඩෙත් කාර්යක්ෂමයි වැඩෙත් පිරිසිදුවට කෙරෙනවා අඩුපාඩු පේනවා අන්න ඔන්න ඔහම පුරුදු වෙන සතිය පරයන්කේ බැඳගෙන පමණක් නෙමෙයි බැඳගෙනත් පුළුවන් නැතුවත් පුළුවන් පරයන්කේ බැඳගෙන හුදකලා වෙලා කොච්චර කාලයක් එක ජීවිතයකදී ওই වැඩේ කරන්න පුළුවන් වේද දන්නේ නැහනේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී කියලා දේශනා කරලා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරීව. ඉදිරියට යනකොට ආපස්සට එනකොට වටපිට බයින් ආදී ඒ අවස්ථාවවලදී සතියෙන් නුවණින් කරන අතරතුරේදී අන්තිමට වැසිකිලි කැසිකිලි කරන අවස්ථාවේදී සතිය නුවණ පිහිටවන්න කියවනම් අපට කොතනද අත්හරින්න අපට කොතනද සතිය පිහිටවන්න අදාළ නොවන කොන්දේසි කොහෙද තියෙන්නේ නිසා සතිය කියන්නේ අදාළ කටයුත්තට හිත යොමු කරලම කරන්න එතකොට සතිය වැඩ කරනවා. ඒක භාවනාවකුත් වෙනවා. දැන් භාවනාවක් කියලා දුන්නේ නැහැ රෙදි කෑලත ගා ඉන්න කියලා. රජෝහරණම් රජෝහරණම් කියලා. ඉතින් ඒක සතිය වැඩුණා. සමාධිය දක්වම වැඩුණානේ. අනිත්‍ය දුක්ඛ අනාත්මත් දැනුණානේ. වැටහුණානේ. ඒසා කටයුත්ත නෙමෙයි. දැන් භාවනා කරනවා කියලා ඉඳගෙන සතිය නැතුව විකාර කල්පනා කර කර ඉන්න බැරිද? පුළුවනි. ඒ නිසා අරමුණ නෙමෙයි වැදගත් වෙන්නේ අරමුණ සතියට සතියෙන් ගන්න. ඒකයි වැදගත් වෙන්නේ අපට. පස්වව දසහ කුසල් ආදියට සම්බන්ධකම් ඇති අනිත් ඕනම දෙයක් අපට ඒවා කෙරෙන අවස්ථාව හැර නැත්නම් කෙරිච්ච පාප කර්මයක් වුණා සතියෙන් සිහි කරන්න පුළුවන්. නුවණත් එක පාවිච්චි කරලා කෙරිච්ච පාප කර්මයක් වුණා දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වෙලා මතක් වුණේ නැද්ද එතකොට කෙරිච්ච ප්‍රාණඝාතය? හා එතරම් નિરાයාසයෙන් සති වේකුල්ලප්පත්ත කියනකොට රහතුන් වහන්සේට සතිය විපුලත්වයටමපත් වෙච්ච කෙනකොට විශේෂම අනිත් පැත්තෙන් අකුසලයක් කියන්නේ නැහැ. හැබැයි අපට අපට උත්සාහය පුළුවන් සිද්ධ වෙච්ච අකුසල් කුසල් වැඩෙන විදිහට සිද්ධ කරන්න. ඒ කෙසේ නමුත් අන්න සතියට. හිරි ඔත්තප්. හිරි කියනකොට අර අහිරි කනොත්තප්ප කියපු දෙකේ අනිත් පැත්ත. පාප කර්මයට ලැජ්ජා බය ධර්මතාවය. අහිරිකානොත්ප්ප ලැජ්ජා බය නැති ධර්මතා දෙක ලෝභ ද්වේෂ සමෝහ ආදී කෙලෙස් වඩන්න. හරි? ඊළඟට අලෝභ අද්වේෂ. ඉතින් අලෝභ කියන කොටත් ඒකේ අවස්ථා ගොඩක් අපට ගන්න පුළුවන්. මෛත්‍රිය ගන්නට පුළුවන්. යමකට නොවැළෙන අවස්ථාව ගන්නට පුළුවන්. ඉතින් ගොඩක් ගන්නට පුළුවන් අලෝභ. ඇලීමක් නැත්නම් එතන අලෝභය. ඇලීමක් නැතිකම අලෝභය. ඒක ප්‍රතිපක්ෂ ධර්මතාවක්. යමක් අපට තේරුම් ගන්න පුළුවන්නේ විරුද්ධ ධර්මතාව තෝරන කොට. ඒ මනෝභාවය. අදෝස්, අලෝභ අදෝස්. ඒ කියන්නේ මෛත්‍රිය. අලෝභය නොඇලීම. මට ඉස්සලා කියුණා නම් අලෝභය කියනකොට මෛත්‍රිය කියලා ඒක වැරදි. අලෝභය නොඇලීම, අද්වේෂය මෛත්‍රිය. නොගැටීම. ඊළඟට සතර මධ්‍යස්ථතා. මධ්‍යස්ථ වෙන බව. ඒකට උපමාවක් දෙනවා හරියට සතරමජ්ජත්තා කියන උපේක්ෂාව. උපේක්ෂාවේ අවස්ථා තියෙනවා 10ක්. උපේක්ෂා වේදනාව එහෙම නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ මධ්‍යස්ථ වෙන එක. ඒකට උපමාවක් දෙනවා ගවයින් වාගේ සතුන් ගැලක දාගෙන යනකොට ඒ සතුන් හරියටම පාරේ નિયમિત පැත්තෙම යනකොට එතනදී ඒ එළවගෙන යන රතාචාර්යා මධ්‍යස්ථ වෙනවා කෝටුවෙන් තලන්නෙත් නෑ මධ්‍යස්ථ වෙනවා අනේ වාගේ කියලා එතන බණ පොතට උපමාවක් දෙනවා ඒ බණ පදය. ඔන්න ඔතන කියුණා එතකොට හතක් මනෝභාවයන් හතක්. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදේශ, සතරමජ්ජත. ඊළඟට තියෙනවා යුගල වශයෙන් 6ක්. බෙදුවාට පස්සේ 12. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කාය පස්සද්ධි කියලා කියන්නේ මේකත් වෙන් කරලා හඳුනා ගන්නට අමාරුයි චෛතසිකවල අකුසල් චෛතසික පැත්ත අකුසල සිත් පැත්තකට දාන්න අනිත් සිත්වල කුසල ඒ කුසලයන්ගේ විපාක ක්‍රියා කියන රහතුන් වහන්සේලාට පහළ වෙන අන්න ඒ වගේ ඒ වගේ ඇතම් සිත්වල ඔක්කොම සිත්වල වැඩ කරන්නේ ඒවට කියනවා සෝබන සිත් කියලා ඒ වගේ වැඩ කරන්නේ ඒකට ගන්නකොට ඒ චෛතසික වල වැඩ කරනකොට අපට වැඩගත් වෙන්නේ නමවත් වැඩ කරන තැනවත් නෙවෙයි හඳුනා ගන්නටනේ. එහෙම ගත්තට පස්සේ මෙතන බලන්නට කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා. එතකොට චෛතසික වලත් අදාළ සිටිත් සංසිද්ධිච්ච ගතිය, සැහැල්ලු වෙච්ච ගතිය. දැන් සැහැල්ලු වෙනවා කියලා කියනකොට දැන් බලන්න ඔබ දැන් චිත්තචෛතසික සංසිඳුණාට පස්සේ තමාටම තීරුම් ගන්න පුළුවන් ඉස්සරලා මගේ හිතට සාහනයක් තිබුණේ නැහැ බර බවක් තිබුණා පසුතැවිල්ලක් තිබුණා දැන් මගේ හිත නිවිලක් කියලා දැන් මේව හඳුනා ගන්නකෝ නම නෙමෙයි වැදගත් වෙන්නේ කාය පස්සාදී චිත්ත පස්සාදී කියන මේ වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ නිවන කියනවත් වචනේ අපට වැදගත් නැහැනේ එයින් කියන ධර්මතාවනේ ඒ නිසා කාය පස්සාදී චිත්ත පස්සාදී හිත සංසිඳී කාය ලහුතා චිත්ත ලහුතා ඒවා කිට්ටුවේ යනවා චිත්තචෛසිකවල සැහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චිත්තචෛසිකවල මෘදු බව. අරමුණට නැමෙන බව. කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චිත්තචෛසිකවල කටයුත්ත සුදුසු බව. ඒක ප්‍රකටව දැනගන්න පුළුවන් මොකද අර මුලින් කියපු ටික සෑහෙන්න කිට්ටුවේ යනවා. මේ මනෝභාවයන් ඒ ධර්ම ස්වභාවයන් ඒ චිත්තචෛසික වල ඒ ස්වභාවයන් පිටුවෙන් යනවා. හැබැයි කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියලා කියනකොට චිත්තචෛසික වල ඒක ටිකක් ප්‍රකටව දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියනකොට දැන් අපට අසනීප තත්වයකින් ඉන්නවා කියලා. දැන් අපි කියන්නේ අපි අසනීප තත්වයෙන් ඉන්නකොට අපි හිත ශක්තිමත් කරගෙන නෑ මම මේක දැන් මම මම එහෙම ඕන තරම් කරනවා දැන් ස්වාමීන් වහන්සේලාට පාඩම් කියනකොට සමහරලාට මට ඔළුවේ කැක්කමක් තියෙනවා. නමුත් මම වලකින්නේ නැහැ, නතර වෙන්නේ නැහැ. මං එදාටත් ඇවිල්ලා පාඩම් කියනවා. ඒක පාඩම් ටික කියාගෙන කියාගෙන යනකොට අර ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා ආයෙත් මනසට අර සංසිඳිච්ච ගතිය නැත්තම් අර මේ ඒක කරන්න පුළුවන් කියන වැඩේට අත ගැහුවට පස්සේ ඒක කරන්න පුළුවන් කියන මානසිකත්වේ නතර වෙන්නේ නැහැ කියන මානසිකත්වේ නවන්න ඒක තමයි කියන්නේ චිතචෛතසිකවල කටයුත්තක සුදුසුයි කර්මන්නේ බව. දැන් බණක් කියන්න ගියාමත් එහෙමනේ දැන් සමහරවිට මම ඕන තරම් ධර්ම දේශනා කරන්න කියලා කියනවා විසරද. හිතෙනවා බැරි වෙයිද කියලා. හැබැයි ධර්ම දේශනාව පටන් ගත්තට පස්සේ අර තිබිච්ච අකර්මණ්‍ය භව චිත්තචෛසික වල බෑ කියන මානසිකත්වය සම්පූර්ණයෙන් අයින් වෙලා ගිලා සමහරට හිතුවටත් වඩා හොඳට ධර්මානුශාසනා පවත්වන්නට චිත්තචෛසික කර්මණ්‍යයි ශක්තිමත්. මෙන්න මේ විදිහට තේරුම් ගන්න. දැන් ඔය අමල තාත්තලා දරුවන් වෙනුවෙන් කොච්චරවත් සමහරලාට බෑ කියන දේවල් කරනවානේ. ඒ කුසල් හිතකින් කරනවා නම් ඒ වාගේ අවස්ථාවලදී අනිවාර්යෙන් මේ ධර්මතාව දෙක වැඩ කරනවා කියලා දැනගන්න. ඊළඟට බලන්නට කාය පාගුණ්‍යතා චිත්ත පාගුණ්‍යතා ඒකත් තේරුම් ගන්නට පුළුවන් චිත්තචෛතසික ප්‍රගුණයි. දැන් අපි කියනවානේ දැන් විදර්ශනා භාවනා වඩන යෝගියෙකුට ඥාන සංප්‍රයුක්ත කුසල් හිත් වලින් කලක් කලාට පස්සේ ඥාන විප්‍රයුක්ත සිත් වලින් පස්සේ ඒක කරන්න පුළුවන්. මොකද ඒ තරම් ප්‍රගුණ වෙලා. හිත කැයිසික ප්‍රගුණ වෙලා නිසා ඥාන විප්‍රයුක්ත සිත්වලුනුත් අර අනිත්‍ය ආදී ධර්මතාවන් Tamanට පුළුවන් හඳුනා ගන්න. ඒ තරම් හිත කැයිසික ප්‍රගුණ වෙලා. ඒකයි මේ මානසික ප්‍රගුණ භාවය කියලා. ඒ කටයුත්තම කරලා කරලා ආර්ථික විද්‍යාව කියන විශේෂ ප්‍රාගුණ්‍ය කියලා යම් කටයුත්තක නිරන්තරයෙන් නිමග්න වීම නිසා එයාට සුවිශේෂී දක්ෂතා පිළිතනවා. අන්න ඒ වගේ තත්වයක් තමයි මනෝමය වශයෙන් මෙතන. ඊළඟට ආයුජ්ජුකතා චිත්තුජ්ජුකතා. අන්න ඒක හරි වැදගත් වෙනවා. දැන් ඔය කපටි, මායා ඒවා දැන් අපට චෛතසික වශයෙන්ම කීවේ නෑනේ. සමහර ස්වාමීන් වහන්සේලාගේ තියෙන නැති ගුණ පෙන්වීම, නැති අගුණ වැසීම්, රංගපෑම් ඔය වගේ දේවල් තියෙනවනේ. මෙන්න කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා. ඒ කියන බොළඳ තත්වයන් නැතුව ඒ හිත චෛතසික ඍජු හරි ජෙනියුන් කියලා කියන්නේ හරි ඍජුයි. ඒ කියන්නේ කෙනෙක් ඉන්න ඉන්න වෙලාවේ තව විදියකුත් නැති වෙලාවේ තව විදියකුත් කතාවෙන් ලොකු ලොකු දේවලුත් එහෙම නැතුව කියන එකම තමයි කරන්නේ. කෙලින් කියනවා කතා කරනවා. අන්න ඒ වගේ ඒ අවංකත්වය. අන්න ඒක තමයි මෙතන කියන්නේ කායුජ්ජ කතා, චිත්තුජ්ජ කතා ආධ්‍යාත්මික වශයෙන් පවතින ඍජු ගුණය. ඍජු ගුණය. හැබැයි ඍජුගුණය කියලා කියන්නේ මේ ගහ ගන්න යනවා නැත්නම් එකක් කියනකොට 10ක් කියනවා නැත්නම් අවවාදයක් දුන්නාට පස්සේ පඬිත වාක්‍ය කියනවා ඒක නෙවෙයි. ඒක කුසල පාක්ෂික. හැබැයි කුසල පාක්ෂික වුණා කියලා බොළඳ වෙන්නේ නැහැ. අන්නේ ධර්මතාව තමයි මෙතන කායුජ්ජු කතා, චිත්තුජ්ජු කතා කියන මනෝභාවයන්ගෙන් කියන්නේ. මේවට ඉතින් පාළි වචන අරගෙන උද්දෘත වශයෙන් කියනවා නම් වඩාත් සාර්ථකයි. නමුත් එහෙම එකක් කරන්නට අපට අමාරුයි. මොකද දීර්ඝ වෙනවා දේශනාව අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ ගිහි පින්වතුන්ට පාළි ගොඩක් කීවක් කියලා ඒක එච්චර ඵලදායී වෙන්නේ නැහැ. ඒ වෙලාවේ පවා අපට ධර්මාර්ථයක් කියලා දෙන්නට පුළුවන් තමාට තේරෙන භාෂාව. ඊළඟට අපි ඕන්න දැන් උතන 19ක් කියව 19 නැවත වතාවක් මතක කරග මතක් කරගන්න සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදේශ සතර මාජ්‍යතතා හතයි කාය පස්සාද්දී චිත්ත පස්සාද්දී දෙකයි. කාය ලහුතා චිත්ත ලහුතා දෙකයි. කාය මුදුතා චිත්ත මුදුතා එතනක් දෙකයි. කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා එතනක් දෙකයි. කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා එතනක් දෙකයි. කායෝජ්ජකතා චිත්තෝජ්ජකතා එතනක් දෙකයි. සියල්ල 12යි. 12යි 7යි 19. ඊළඟට තියෙනවා සෝභන කියලා චෛතසික 6ක්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා ප්‍රඥා තොර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පිළිබඳව මම මුලින් ඔබට හඳුන්වනකොට කියපු එකකදී තේරෙන්නට ඕනේ කියන්නේ ප්‍රාණඝාත ආදීන් වැළකෙන්නේ බුදුරජාණන් වහන්සේ පා කියපු නිසා නෙමෙයි ඒක වැරදි නිසා ඒක අකුසලයක් නිසා ඒක සදාචාර නොවන නිසා ඒක මහත්මා ගතියක් නොවන නිසා ඒක කුසලයක් නොවන නිසා. තමන්ගේ හිතේ වැඩ කරන ලෝභ ද්වේෂ මෝහ සැලකිල්ලටගෙන ප්‍රාණඝාතයෙන්, හොරකමින්, නරක ඇසිරීමෙන් වැළකෙනවා. බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු නිසා මේක පැත්තකට තිබුණේ. බුදුරජාණන් වහන්සේ අපට යමක් කරන්න එපා කියවනම් යමක් කියන්න එපා කියවනම් යමක් හිතන්න එපා කියවනම් අපි එකෙන් වැළකෙනකොට අපි ඒක කරලානේ. ආයතන අපි මේ සීමාවක් තියාගන්න අවශ්‍ය කරන්නේ අපි වැළකෙනවා. එච්චරයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේ එපා කියපු දේ නොකර ඉඳලා. ඒකයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ශික්ෂාපදේ ඉල්ල කරලා ශික්ෂාපදේ හැරි හැරි බල බල ආ මේ ශික්ෂාපදේ තියෙන නිසා මම ප්‍රාණඝාතය කරන්නේ මේ ශික්ෂාපදේ තියෙන නිසා මම හොරකම් කරන්නේ බුදුරජාණන් වහන්සේ එපා කියපු නිසා මං කාමයේ වරදව හැසිරෙන්නේ ඕක කොච්චර කල් ගෙනියන්නද ඕක කොච්චර කල් ගෙනියන්නද එහෙම නෙවෙයි ආධ්‍යාත්මික தത്വයට මේ පණිවිඩය දීලා ඒක වැරදි කියලා මනසින් තීරණ තීන්දුව අරගෙන වැළකෙන්න. ඒකයි චේතනා සීලය. ඒකයි ලෝභ ද්වේෂ මොහ දුරු වීමට හේතු වෙන සීලය. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන මාර්ග සත්‍යයට ඇතුළත් වෙච්ච සම්මා කම්මන්තය. සම්මා වාචා මුසාවාද, හේලම, සැඩපරුස වචනේ, හිස් ලදබලන කතාබස්, විහිළුතාව. මේ ටික කෙරෙනකොට මෙන්න මේ මනෝභාවයන් වැඩ කරනවා. ඒ නිසා ඒක චෛතසිකයක් විදිහට කියනවා. මොකද ඒක ඒ චෛතසිකයක් කියන්නේ ශක්තියක්නේ. ඒ ශක්තිය සම්මා කම්මන්ත කියලා කියන්නේ ශක්තිය. අර ප්‍රාණඝාත ආදීන් වැළකෙනකොට කෙලෙස් දුරු කරන්න කියලා හිතාගෙන ඇතුලෙන් පණිවිඩය ලබාගෙන හොඳ නිසා අන්නේ විදිහට වැළකෙනකොට ඒකේ ප්‍රධාන වෙනවා මේ කියන සම්මා කම්මන්තය කියන මනෝභාවය ධර්ම ස්වභාවය සම්මා වාචා කියන මනෝභාවයේ ධර්ම ස්වභාවයේ ශක්තිය උපකාර වෙනවා වැඩ කරනවා මනේ මනස ක්‍රියාකාරී වෙනවා අන්න අර ආකාරයට මුසාවාදාදී වැළකෙන්න අදිස්ථාන කරනකොට චේතනාව එක්ක හරි ඊළඟට සම්මා ආජීවය ඒකත් මනෝභාවය වහලුන් පිණිස නීසුන් වෙල දාන් කිරීමෙන් වැළකීලා අවි ආයුධ වෙල දාම් කිරීමෙන් වැළකීලා මස් පිණිස සතුන් වෙල දාම් කිරීමෙන් වැළකීලා මද්ද්‍රව්‍ය වෙල දාම් කිරීමෙන් වැළකීද වැළකීලා විෂද්‍රව්‍ය වෙල දාම් කිරීමෙන් වැළකීලා එක අම්මා කෙනෙක් විතරටසදී මගෙන් අහනවා ස්වාමිනී මම කැෂියර් එකේ ඉඳගෙන සිගරට් විකුණන්නේ ඒක මිත්‍යා ආජීවයක්ද කියලා. මට කියලත් බෑ නොකියත් බෑ කියන තත්වයට මම පත් වුණා. නමුත් මට කියන්න සිද්ධ වුණා ඔක මිත්‍යා ආජීවයක් තමයි. මස්මාළු වෙලදාම මිත්‍යා ආජීවයක් මච්ච අනිත්‍ය බවට පත් වෙන්නේ නැහැ. මොකද මස් පිරිස සතුන් වෙළඳාමයි මච්ඡා නිජා කියලා කියන්නේ. ඔක හුඟක් දෙනෙක් පටලවා ගන්නවා. පටලවා නොගතේ. ඒ කාර්යයට අර බුද්ධ වචනයක් කියන යෝගිලානස්සෝ පට්ඨේ සෝමං උපට්ඨාති කියලා. ඒක ඒකේ තේරුම කියන්නේ යමෙක් ගිලණෙකුට උපස්ථාන කරනවා නම්, ලෙඩෙකුට උපස්ථාන කරනවා නම් ඒක මගේ අනුශාසනාව අනුගමනය කිරීම වශයෙන් මට උපස්ථාන කිරීමක් කියලානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක බොහෝ දෙනෙක් තෝරන්නේ ගිලනට උපස්ථාන කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් කියලා. එහෙම කොහොමද? බුද්ධෝපස්ථානයයි සාමාන්‍ය කෙනෙකුට කරන උපස්ථානයයි සමාන වෙන්නේ කොහොමද? ඒක වැරදි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නොපිරිහෙලා ඉටු කරනවා කියන එකයි එකෙන් ගන්න ඕනේ. ඉතින් එන්න ඔන්න ඔය විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ මනෝභාවයන් තේරුම් ගන්න. ඊළඟට කරුණා මුදිතා කරුණා මුදිතා එතකොට මෙත්තා මෙත්තා කියුණා අදෝස කියන එකේ උපේක්ෂා සතරමජ්‍යතතා කියන එකේ උපේක්ෂාව කියුණා එහෙනම් බඹ විහරණ දෙකයි තුරුනේ මනෝභාවයන් වශයෙන් ගත්තර පස්සේ කරුණා මුදිතා කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙලා ඉන්න සත්වයෙකු දැකලා එයින් මිදවීමේ චේතනාව මුල් කරගෙන පහළ වෙන කුසක් එයා මුදවන්න බැරි වේද පුළුවන් වේද කියන එක කතාන්දරයක් නෑ. නමුත් දුකටපත් වෙලා ඉන්න සතෙක් අන්න බලන්න කොච්චර එහෙම අවස්ථා අපට තියෙනවා. දැන් අපි ගමනක් යනකොට යාචකෙක් යමක් ඉල්ලගෙන එනවා. ඒතර අපට දෙන්න නැතත් රවන්න නැතුව, ඔරවන්න නැතුව, නිකන් දන්නෙත් නැතුව එයාට දොස් කියන්නේ නැතුව. සමහරට කියනෝනේ පොඩි ළමයෙක් දරුවෙක් වඩාගෙන එනකොට අම්මා කෙනෙක් දැක්කම ගෝම ඔය අනාචාරය හැසිරලා වෙනවා ළමයි හදාගෙන. දැක්කද? දැක්කද? එනිසා එහෙම නෙමෙයි. ඒ වෙලාවේ හිතන්න. මේ අසරණයි අම්මා කෙනෙක් නේද, ගැහණියක් නේද, පිරිමියෙකුත් නෙමෙයි නේද, පවු නේද, මේ පොඩි දරුවෙක් නේද? පුළුවන් නම් යමක් දෙනවා. නැත්තම් Tamanට ලාභයි කියලා හිතාගෙන පාඩු කර ගන්න එපා. නොදන්න දේවල් හිතන්න ගිහිල්ලා අකුසල කරගන්න. ඈ දැන් අපිට එහෙම හිතන්න පුළුවන් සමහර තැන්වල අපි ඔය යනකොට සමහර වැහි දවස්වලට එමු. හෝටලයක් ගාව බල්ලෝ බලාගෙන ඉන්නවා. මම සමහරට වාහනේ නතර කරලා ඒ බල්ලට කෑම එකක් කඩෙන් අරන් දීලා ගිය අවස්ථා තියෙනවා. සමහර තැනකදී මට බැරි වුණා. මට දිසා දුර යනකොට කල්පනා වුණා මගහැරුණා පව්වේ සතා කියලා. ඒතර දුන්නට පස්සෙත් කරුණාව නොදුන් වෙලාවෙත් කරුණාව. ඔය තියෙන්නේ පින්වතුනි. යමේ පරයන්කේ බැඳගෙනම කරන දේවල් නෙමෙයි. සෙසු ඕන තරම් අපට වෙලාවල් තියෙනවා. මේවා ජීවිතයත් එක්කලා එකතු කරගත්තාට පස්සේ ඒකට වෙලාවක් කලාවක් ඕනේ නැහැ. යෙදෙන්න කොයි වෙලාවේද? එතනයි Tamanට පාඩුන වෙන විදිහට ධර්මයේ දැනගත්තු කෙනෙකුට පරසහසුරවන්න පුළුවන්. මුදිතා අනුන්ගේ සැපේදී සතුටු වෙන ස්වභාවයක ගොඩක් දෙනකොට අඩුයි. එහෙම වෙන්නට එපා. ඉගෙන කියන්න ඕනේ 아무තිය මොකද ඉරිසියාව ගැන මම තේරුවානේ. ඒකත් එක්කලා ඒක ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි මුදිතාව. ඊළඟට ප්‍රඥාව. හැබැයි ප්‍රඥාව පිළිබඳව මම ඔබට තේරුවා. සම්මා දිට්ඨිය තෝරනකොට ශ්‍රද්ධාවත් එක්කලා ඒක ගලපපු ආකාරයේදී අපි ප්‍රඥාව පිළිබඳව යම්කි තේරීමක් කළා. ඒක මාර්ගඵල ප්‍රඥාව දක්වා දිනු කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න අපි දැන් চৈতසික ටික පිළිබඳව යම් තේරීමක් කළා. එතන අපි හයක් අත්ත මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, ලක්ෂණ. දැන් ඔන්න චෛතසික 52ම තේරුවා. ওই චෛතසිකවල හිතේ යෙදෙන විවිධත්වය මත තමයි හිත අසුනාවයකට යන්නේ කියලා අලිනොත් මතක්. ඊළඟට අපට කෙටියෙන් නමුත් තෝරලා දෙන්නට තියෙන රූප 28. රූපයිලව රූපකීති භවේ රූපං විකාරේ පච්චයේ සත්. ඒකට කියනවා සීතෝෂ්ණ දෙක නිසා වෙනසට විකාරයට පත් වෙන නිසා රූප කියලා කියනවා. රූප 28. අපි ඒක කොටස් කරලා ගමු තෝරන විදිය ඔය රූපවල එක ප්‍රභේදගත කිරීමක් තමයි ඕලාරික රූප, සුකුම රූප කියලා ප්‍රභේදයක්. ඒ ගොඩක් තැන් වලට ඒ විග්‍රහය හුඟක් ප්‍රසිද්ධයි බණපොතේ. ඒකට පළවෙනි එක තමයි පළවෙනි 12ක් තියෙනවා. ඕලාරික රූප කියලා මොනවද? චක්කු, සෝත, ගාන, ජීවහා, කාය. අන්න බලන්න ඉස්සරලම මම ඔබට තෝරලා දුන්නු නිසා දැන් මේක ගැන තෝරන්නට ඕනේ නැහැ. චක්කු, සෝත, ගාන, ජීවහා, කාය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ තුනක්. එතකොට රූප 12. ওই 12ට කියනවා ඕලාරික රූප, ගොරෝසු රූප, සංතිකේ රූප, සම්මර්ෂණ රූප නම් ගොඩක් තියෙනවා. ඒවා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉක්මනින් විදර්ශනාවට හසු වෙන ගොරෝසු මට්ටමේ පවතින නිසා ඕලාරික රූප කියලා කියනවා. දැන් අපි කෙටි විස්තරයක් ඒ පිළිබඳව කියන්නම් මොකද මේ දේශනාව තව දුරට යන්න තියෙන නිසායි මෙතන මම මෙච්චර මේ ඔබට පමා කරමින් යන්නේ මොකද හේතුව නැත්තම් මේ ටික ඔබට තිබුණ නැත්තම් ප්‍රගුණ වෙලා ඉදිරියේ එච්චර සාර්ථක වෙන්නේ නැහැ. නැත්නම් ප ဋ ාණයටනේ මේ අත තියන්නේ. ඒ ප ဋ ාණයට මේ කියන මුල පදාර්ථ ටික පැහැදිලි කරගන්න නැතුව ගියා කියලා කියන එකේ සාර්ථක තේරුම් ගැනීමක් කරගන්නට ඔබට හැකියාව ලැබෙන්නේ අන්න බලන්නට දැන් මේකේ චක්කු රූපේ කියවා. රූප දැකීමේ කැමැත්තෙන් කරන ලද කුසලයේ කතුරු විපාකයක් වශයෙන් අපට ලැබිලා තියෙන රූප වැඩිීමේ ශක්තිය. සෝත රූපේ කීවා, ධාන රූපේ කීවා, විවා රූපේ කීවා, කාය රූපේ කීවා. ඊළඟට වර්ණ රූපේ කියලා කියන්නේ මොකක්ද? පාට යමක තියෙන. ශබ්ද රූපේ කියලා කියන්නේ කුමක්කෝ හඬ. ගන්ධ රූපේ කියලා කියන්නේ ගඳ සුවඳ දෙකම රස රූපේ කියලා කියන රස නිරස දෙකම යුහා ප්‍රසාදේ වදින පොට්ටබ රූපේ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ තද ගතිය සීතල උණුසුම ගතිය වායෝ ගතිය මේ ටික තමයි කියන්නේ දැන් ඒ එයා දැන් ඒ ටික 12ක් තියෙනවානේ චක්කසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ කියන්නේ පඨවි තේජෝ වායෝ 12 ඔය ටික දැනට ඇති ඔය හඳුන්වා දීම ඔබට ඇති දැනට හොඳ ඊළඟට සුකුම රූප සියුම් රූප කියලා තියෙනවා 16ක් මොනවාද ආපෝ ධාතු රූපය ආකාශ රූපය ආහාර රූපය හෘදේ වස්තු රූපය ඉත්ත්‍ේන්ද්‍රිය රූපය පුරුෂේන්ද්‍රිය රූපය ජීවිතේන්ද්‍රිය රූපය කාය විඤ්ඤාති රූපය වචී විඤ්ඤාති රූපය ලහෝතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සම්පති ජරතා අනිච්චතා 16ක් කෙටියෙන් හඳුන්වන්න ආපෝ ධාතු රූපය ඇලෙන බැඳෙන වැగిරෙන ශක්තිය ඇලෙන බැඳෙන වැగిරෙන ශක්තිය ඇලෙන බැඳෙන වැగిරෙන දේ නෙමෙයි දැන් පඨවි ධාතුව කියලා කියන්නේ තද දේ නෙමෙයි ආපෝ ධාතුව කියලා කියන්නේ වැගිරෙන දේ නෙමෙයි. තේජෝ ධාතුව කියන්නේ සීතල උණුසුම් දේ නෙමෙයි. වායෝ ධාතුව කියන්නේ හිම්බෙන හැකිලෙන දේ නෙමෙයි. එහෙමයි. පඨවි ධාතුව කියන්නේ සද ගතිය, මෘදු ගතිය. ආපෝ ධාතුව කියන්නේ වැගිරෙන ස්වභාවය, වැගිරෙන දේ නෙමෙයි, ඇලෙන දේ නෙමෙයි, ඇලෙන ස්වභාවය. එහෙනම් ඒතර දැන් අපි ගත්තොත් දැන් මේසේ ගත්තා කියන්නකො. මේසේ නෙමෙයි පටවි ධාතුව. මේසේ කියන තද ශක්තිය. අන්න ඒ විදිහට සුකුම රූප ගොඩේ ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවය. දැන් අපි වතුර පාරක් ගලාගෙන යනකොට අපි ඇඟිල්ල තියෙනවා. එතකොට අපේ අපට අපි හිතනවා දැන් ඔන්න මේ අපේ ශරීරයේ වැදුන ආපෝ ධාතුව කියලා. වැරදි. ආපෝ ධාතුව කියලා කියන්නේ කයට වදින දෙයක් නෙවෙයි. වතුරේ තියෙන පටවි තේජෝ වායුව තමයි අපේ කයේ වැදුනේ. හරි සියුම්. ඒක විදර්ශනා භාවනාවේ යෝගාවචරයට තමයි හොඳට හසු වෙන්නේ. ඒ නිසා ඒ විදිහට ආපෝ ධාතුව. ඊළඟට ආකාශ ධාතුව. ඒ කියන්නේ හිදැස. ඒක සත්වයා තුල තියෙන හිදැස් වෙන්නත් පුළුවන්. බාහිර ලෝකයේ තියෙන හිදැස් වෙන්නත් පුළුවන්. කම් සිදුර, නැහැ සිදුර ආදී වශයෙන් ඕලාරිකව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන සුද්දාස්තකයක්. ඒකට කියන්නේ විනිර්භෝග රූපය. ඒක වෙන් කරන්නට බෑ. ඒ සුද්දාස්තකයක් සුද්දාස්තකයක් පාසා පවතින හිදැස විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයාගේ නුවණටම හසු වෙන. ඒක ආකාශ ධාතුව. ඊළඟට gedaraka තියෙන ජනේලේ, gedaraka තියෙන උළුවස්සේ දොරටුව ඒවත් එතකොට මේ සිදුරු තමයි. අජට ආකාශයේ තියෙන මහා ආකාශය කියලා. එකක් ආකාශ ධාතු. ඊළඟට ආහාර රූපය. ඒ කියන්නේ අපි කැම ගන්න ඒවා වගේ ලැබෙන ශක්තිය. කන දේවල් බොන දේවල් වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ. ඒ ශක්තිය. ආහාර රූපය. ඊළඟට හෘදේ වස්තු රූපය. ඒක අපි විට ඉස්සලා අපට විස්තර කරලා දුන්නා. හෘදේ වස්තු රූපය. ඒකත් අතීතේ කරපු කුසල කර්මයේ කතුරු විපාකයක් වශයෙන් අපට ලැබිලා තියෙන කර්මජ රූපයක්. ඊළඟට ඉච්ඡේන්ද්‍රිය කුරුසි. දැන් පිරිමියෙක් ගැහණියක් කියලා හැඳින්වීමට හේතු වෙන බාහිරින් පේන දැලි රැවුල ඇති නැති බව. හොඳේ. පපුවේ ලොම් සමහර ඒත් කියන්න බෑ සමහර අයගේ දැලි රැවුල නැති වෙනවා. සමහර අයගේ පපුවේ එක ලොමයක්වත් නැති පිරිමිත් ඉන්නවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ පොදු වශයෙන් බොහෝ වශයෙන් ගත්තට පස්සේ පිරිමියාගේ උඩුකය පළල් ගැහණියගේ යටිකය ගැහණියගේ උඩුකය සිහින් පිරිමියාගේ යටිකය සිහින් ගැහණියගේ යටිකය පුළුල් ගැහණියගේ පයෝදර කියනවා පිරිමියාගේ පයෝදර පිළිතන්නේ නැහැ ගැහණියගේ රහස්‍ය අවයව වෙනස් පිරිමියාගේ රහස්‍ය අවයව වෙනස්. ගැහණියෙකුගේ හඬ බොහෝසෙයින් වෙනස්. කලාතුරකින් තියෙනවා ගැහණු අයගේ පිරිමි හඬක්. පිරිමියාගේ හඬ වෙනස්. කලාතුරකින් පිරිමියෙකුගේ ගැහණු හඬ තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට පිරිමියෙගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්පත් වෙනස්. ගැහණියගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්පත් වෙනස්. එක තියෙනවා. අන්න ඒකට කියන්නේ ශක්තියක් ඒක. ඒකට කියන්නේ ස්ත්‍රියට නම් ස්ත්‍රී භාව රූපය පුරුෂයාට නම් පුරුෂ භාව ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රියක් අපි ඔබට කතා කළා චෛතසිකයක් වශයෙන්. චිත්තචෛතසික වල රැකවරණය දෙනවා කියලා. මෙතන කියන්නේ රූප ජීවිතේන්ද්‍රිය අපේ සාමාන්‍ය භාෂාවෙන් ගත්තොත් ආයුෂය. ඒකත් හරියට අර නෙළුම් මානෙල් ආදී ජලජ පැලැටි ජලජ සතුන් ආරක්ෂා කරන පොකුණක තියෙන ජලයේ වාගේ රූපකයට ආරක්ෂාව සපයනවා. ඊළඟට ආය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒ කියන්නේ අපි දැන් මෙහෙම කයින් යමක් අඟවනකොට අපේ කායික ශක්තියක් ඉපදිලා විදිලා යනවා චිත්තක්‍රීය වායෝ ධාතුවත් එක්ක චිත්තක්‍රීය වායෝ ධාතුවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ එතකොට ඒ ශක්තියට කියනවා කාය විඤ්ඤාති වචනෙන් මේ විදිහට අඟවනකොට එක වචනයක් කියනකොට වාචී විඤ්ඤාති කියන ශක්තියෙන් ඉපදිලා බිඳලා යන වාර ගන්න අපට කියන්න ඕනේ. බණක් කියනකොට කොච්චරද? ඒකනේ පින්වතුනි දැන් අපිට බණක් කියන්න පුළුවන් පැය 5ක් යයි 7-8ක් යයි පැය 9ක් 10ක් යයි. හැබැයි සතියක් කියන්න ගියොත් මොකද වෙන්නේ? කියන්න බෑ. එතකොට ඒක කායික ශක්තියක් වැය වෙනවා එතකොට. කාය වාචේ විඤ්ඤාතිය කියන්නේ ශක්තියට. වචනයටනේ වචනේ හඬට නෙවෙයි. ඒ හඬ දෙන්න ඇතුලේ නිෂ්පාදනය වෙන චිත්තක්‍රීය වායෝ ධාතුවෙන් දියුණු කරන ශක්තියක්. ඒ දෙක හරියට උපමා කරනවා බණ පොතේ ගිනි පෙරෙල්ලක් වාගේ දෙයක් අරගෙන පිටියකට කනුවකට වාගේ දමා ගැහුවාට පස්සේ විසි වෙන ගිනි පුපුරු වාගේ ඇති වෙන ශක්තියක් කියලා මේ කය වචනය ක්‍රියාත්මක කරනකොට ඊළඟ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ওই ලහුතා මුදුතා කම්මඤ්ඤතා අපි චිත්තචෛතසික විස්තර කරනකොටත් නාම ධර්ම වශයෙන් උත් විස්තර කළා. දැන් මෙතන කියන්නේ ලහුතා කය සැහැල්ලු වෙනවා. සමහරවිට අය කොච්චර සැහැල්ලුණාද කියලා කිව්වොත් අහසින් යන්නේ 이르දිමත්තු නේද? මුදුතා මෘදු වෙන එකත් ඒකටම කිට්ටුවෙන් යන්නේ. කම්මඤ්ඤතා ඒක වෙනසක් තියෙනවා. කටයුත්තට සුදුසුයි. ඈ ඒක දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි යමක් කරනවා කියලා අපි හිතනකොට බලන්න දැන් අපි වෙහෙසක් වෙලා ඉන්න වෙලාවකදී අපි හොඳට තේ එකක් වුණා. නේද? ඒ වගේ දෙයක් කරාට පස්සේ අන්න ඒක කර්මන්නේ වෙනවා. නැත්තම් ශක්ති ජනක වෙනත් පාන වර්ග තියෙනවනේ ඔය ක්‍රීඩකයන් පාවිච්චි කරන. ඒ වගේ දෙයක් ගන්නවා. එහෙම ගත්තට පස්සේ එනර්ජටික් එකක් ගන්නවා. ඒක ගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න කය කර්මංගය. හටවිතට සුදුසුයි. හරි ඇක්ටිව්. ආන්න එක තමයි එක ශක්තියක්. කාය කම්මඤ්ඤතාව. කයේ කර්මන්නේ බව. කර්මන්නේ රූපේ. කාය කම්මඤ්ඤතාව කියලා අතර නම් විස්තර කරේ චෛතසික වලයේ කියන ක්‍රියාශීලී බව. මෙතන කම්මඤ්ඤතාව කියලා කියන්නේ මේ රූප කයේ තියෙන ඒ ශක්තිය. ඊළඟට දැන් අපි හිතන්නකෝ දැන් අපට යමකට කම්මැලි හිතෙනවා කියලා මම අර ඉස්සෙල්ලා මේක එතන චිත්ත චිත්ත චිත්ත කම්මඤ්ඤතා ඊට පස්සේ කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියලා දෙකක් ආවනේ චිත්තචෛසික වල කටවිතර සුදුසු බව ඇක්ටිව් බව කියලා. ඒ වගේ තමයි දැන් අපි කියනකොට දැන් අපි එහෙම හිතනකොට දැන් කය හිතත් එක්ක සම්බන්ධයිනේ. දැන් අපි අර විදිහට නිදාගෙන ඉන්න වෙලාවකදී අපි මොකක් හරි ධර්මමානසිකාරයක් ගන්නවා. Taman කැමති විශ්යක් අපි කියමුකෝ දැන් කම්පියුටර් කරනවා කියලා. අපි හිතන්නකො ගණන් පාඩමක නියැලලා ඉන්නවා කියලා. අපි හිතන්නකො ත්‍රිපිටක ධර්මයක් කටපාඩම් කරනවා, රෑ බලපු ගාථාවක් සූත්‍ර පාඨයක් මතක් කරනවා කියලා. අපි හිතන්නකො ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ළමයෙක්ගේ ඉංග්‍රීසි පාඩමක ව්‍යාකරණ කොටසක් හිතනවා කියනකො දැන් උදේ නිදාගෙන ඉන්නකොට බෙල් එක වදිනවා නැගිටින්න කම්මැලි අර Taman කැමති වෙච්ච දේ හිතනකොට Tamanට එකපාරටම නැගිටින්නට පුළුවන් හිතේ ඒ රසායනික ක්‍රියාකාරීත්වයේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය හයට බලනවා. හයට බලලා නෙමෙයි හයට බලපාන. අනේ විදියට මේ කියන කම්මඤ්ඤතා කියන ආයක ශක්තිය මේ ඒ ශක්තියට බුදුරජාණන් වහන්සේ දුන්නු නම තමයි ධර්ම ස්වභාවයට කම්මඤ්ඤතා ඊළඟට උපචේ සංතති ජරතා අනිච්චතා උපචේ කියලා කියන්නේ ඔය කියපු රූපවලම හටගන්නාක්ෂණ සංතති කියලා කියන්නේ ඒ රූපයක් තවත් රූපයක් අපි ගත්තොත් දැන් බලන්නකො දැන් අපි අවුරුදු 10 15 අපව දැකපු කෙනෙක් සමහරවිට අපි අවුරුදු බිස්කට් විහාපලේ ගියත් සමහරට අඳුනා ගන්නවානේ. අලා ගොඩ කාලෙකින් දැක්ක අවුරුදු 10කින් විතර. එතකොට අඳුනා ගන්නවානේ. අන්න ඒකට හේතුව මොකක්ද? සංතතිය. සංතතිය සම්බන්ධතාවනේ. සංතති සම්බන්ධතාව. සමහර අය සමහර අවුරුදු 15 විතරක දැකපු කෙනා අවුරුදු 30ක් 40ක් ගියත් පොඩි වෙනසයි වෙලා තියෙනවා. සංතති සම්බන්ධතාව නැත්තම් 15 තිබුණු රූපස්කන්ධය දැන් නැහැ. 15 දී තිබුණු වර්ණ රූපය දැන් නැහැ. ඒවා ක්ෂණයක් පාසා සිදෙනවා බිඳෙනවා උපාදපිති භංග. නමුත් ඒ උපාදපිති භංග කියන මේ චිත්තක්ෂණයක් පාසා සම්බන්ධතාව රකින්න අකණ්ඩත්වේ රකින්න ශක්තිය තමයි සන්තතිය. දැන් කෙනෙක් මරණයටපත් වෙලා ප්‍රතිසන්දි ගන්නවා කියොත් රූප සන්තතිය නැති වුණාට නාම සන්තතිය වේදනා සංඥා සංකාර විඥානවල සන්තතිය පවතිනවා પરම්පරා සම්බන්ධතාව පවතිනවා නාමයේ සංතතිය විදෙන්නේ රහත් වෙලා පිරිනම් පාන්නේ රූප සංතතිය නම් භවයෙන් භවයට බිඳෙනවා පංචවකාර භවේ නම් රූපයක් තියෙන භවයක් නම් ඒ භවයෙන් භවයට ත්‍ෘතියත් එක්කලා බිඳෙනවා පටිසන්ධියේදී අලුත් රූප සංපත රූප එයක් තමයි පිහිටන්නේ රූප පද්ධතියක් තමයි පිහිටන්නේ සංතතිය බිඳිලා යනවා. ඒකත් තේරුම් ගන්න. එතකොට මෙතනදී අපි දැන් කියාගෙන ආවේ මේ සංතති රූපය. උපචේ සංතති ජරතා. ජරතා කියලා කියන්නේ ත්‍රිතික්ෂණ. රූපවල ත්‍රිතික්ෂණේ පවත්නාක්ෂණේ, උත්පාදක්ෂණේ, භංගක්ෂණේ නැද කියනවා පවත්නාක්ෂණේ. භංගක්ෂණේ කියලා කියන්නේ විදලක්ෂණ. ඒ රූපයකට අපි ගත්තොත් එහෙම හරියටම ගත්තොත් චිත්තක්ෂණ 17ක් තියෙන එකේ උත්පාදක්ෂණේ නාමයේ චිත්තක්ෂණේ වාගේ සමානයි භංගක්ෂණේ නාමයේ චිත්තක්ෂණය හා සමානයි නැද නාම චිත්තක්ෂණය ගත්තට පස්සේ චිත්තක්ෂණ 49ක් තියෙනවා කියලා තමයි අපට ධර්මයෙන් උපදෙස් දෙන්නේ. ඉතින් ඒක වැඩිපුර අවබෝධයක ඔබට කියලා දුන්නේ මතක් කිරීමක් විදියට. ඔන්න එතකොට දැන් අපි රූප ටිකක් කියුවා, රූප 28 කියවා මතක තියාගන්න ගොරෝසු රූප 12යි. චක්කු සෝත ගාන ජීවා කාය. රූප ශබ්ද ගන්ධ රස පඨවි තේජෝ වායෝ නැමැති පොට්ටබ රූපය. ඊළඟට ආපෝ රූපය, ආකාශ රූපය, ආහාර රූපය, හෘදේ වස්තු රූපය, ස්ත්‍රී රූපය, පුරුෂ භාව රූපය, ජීවිත රූපය. කාය විඤ්ඤාති, වචි විඤ්ඤාති රූප දෙකයි. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා රූප තුනයි. උපචය, සම්පති, ජරතා, අනිච්චතා. රූප 28ම හරි වගේ ප්‍රභේදතාව බොහෝ තියෙනවා මේ හඳුන්වා දීමක් පමණයි. ඊළඟට අපට එන්නේ මොකක්ද? නිවන. නිවන ගැන අපි පුංචි හඳුනාගීමක් ආරම්භයේදීම කළා. එහෙමනම් දැන් ඔන්න අපි යම් තැනකට යම් ස්ටෙප් එකකට ආවා. යම් platform එකකට ආවා අපි දැන්. හරි? දැන් ඔන්න ඊළඟ අධිය රොබට් එනවා. දැන් මේ ටික කොහමද අපි මේ කියන ශක්ති ටික චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාදයට ප ဋ ාණයට සම්බන්ධ කරන්නේ අපි කියව හේතුඵල ධර්මතාවයි බුද්ධාම හේතුඵල ධර්මතාව මේ කියවෙච්ච ඔක්කොම හේතුඵල ධර්මතා නිවන හැර නිවන හේතු වෙනවා නිවන ඵල වෙන්නේ නැහැ දැන් මෙතනදී අපි මේ ටික දැන් දුක්ඛ සත්‍යයට මේ හේතුඵල ධර්මතාව සම්බන්ධ කරගනිමු චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරගන්න දුක්ඛ සත්‍යයට නොව චතුරාර්ය සත්‍යයටම සම්බන්ධ කර ගනි. ඒ ගන්නකොට මෙතනදී හරියටම ගත්තොත් එහෙම අප මෙතන සිත් 89යි චෛසික 52යි 8 විතරෝපයයි නිර්වාණයයි කියවනේ. ඒ ටිකෙන් ලෞකික සිත් 81යි. ඒ සිත් වල වැඩ කරන ලෝභේ හැර සෙසු චෛතසික 51යි. රූප 28යි. මුක්කසත්. ලෝභය සමුදය සත්‍ය. නිර්වාණය නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය වන්නේ සෝවාන් මාර්ග සිතේ, සතරදාගාමී මාර්ග සිතේ, අනාගාමී මාර්ග හිතේ, අරහත් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම මාර්ග සත්‍ය. මාර්ගාර්ග ධර්ම 8 සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥා චෛතසික සම්මා සංකප්ප කියන්නේ විතරක චෛතසික සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ චෛතසික තුන විස්තර කළා සම්මා වායාම කියන්නේ වීරිය චෛතසිකය සම්මා සති කියන්නේ සති චෛතසිකය සම්මා සංකප්ප කියන්නේ ඒකාග්‍රතාවයි. ඒ ටික මාර්ගසිත වල වැඩ කරනකොට මාර්ගසත්. ධානා ක්‍රමයට තව අඩු වැඩි වෙන ක්‍රමයක් තියෙනවා. ඒ පිළිබඳ විස්තරය මෙතෙන්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ වෙන නිසා දේශන. ඊළඟට ඉතුරු වුණ අපට මාර්ග සිත්තිකතා ඒ සිත්වල වැඩ කරන චෛතසික 28ක් ඒ ටික සත්‍ය විනිර්මුක්තයි සත්‍ය වලට අදාළ වෙන්නේ පලසිත හතරයි ඒකේ වැඩ කරන චෛතසික 36යි ඒ ටිකත් සත්‍ය වලට ඇතුළත් වෙන්නේ නැහැ මොකද හේතුව ඒ ටිකෙන් දුක්ඛ සත්‍ය අවබෝධයටවත් සමුදය සත්‍ය ප්‍රහාණයටවත් නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂයටවත් මාර්ග සත්‍ය වැඩිවීමටවත් ප්‍රමුඛත්වයක් ප්‍රධානත්වයක් නොදෙන නිසා ඵලසිත සහ ඵලචෛතසික නම් ඵලසිත හතර සහ ඒචෛතසික 36 නම් කිසිසේත්ම උපකාරයක් වෙන්නේ දැන් මාර්ග චෛතසික ටික ඇරෙන්න අනිත් ටික යම් උපකාරයක් මාර්ගසිතේ යම් උපකාරයක් ලැබෙනවනේ නමුත් ඵලසිත හතර සහ සෝවාන් ආදී ඒ වගේ වැඩ කරන චෛතසික 36 කිසිම දායකත්වයක් සම්බන්ධයක් චතුරාර්ය සත්‍ය අවබෝධයේහිලා වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා සත්‍ය විනිර්මුක්ත. සත්‍ය වලට ඇතුළත් නොවන ධර්ම කියලා හඳුන්වනවා. එතකොට දැන් අපි ජාති ජරා ව්‍යාධි මරණ ආදී විස්තර කරනවා දුක්ඛ සත්‍ය කියලා. ඉතින් ওই ටික තමයි. ලෞකික සිත් ආදී ඒ ටික තමයි දුක්ඛ සත්‍ය. හැබැයි ඕකේ දැන් සත්‍ය විභංගේ විභංග ප්‍රකරණයේ තව විභජ්‍යවාදී රටාව නිසා භාග්‍යතුන් වහන්සේගේ තව විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ සමුදේ සත්‍ය එක වතාවකදී ලෝභය පමණයි කියලා, ඊළඟ අවස්ථාවේදී සමුදේ සත්‍ය ලෝභ ද්වේෂ මොහ තුනම කියලා, ඊළඟ අවස්ථාවේදී සමුදේ සත්‍ය සියලු අකුසල් කියලා, ඊළඟ අවස්ථාවේදී සමුදේ සත්‍ය ලෞකික සිත්වල වැඩ කරන අලෝභ ආදී සමෝහත් කියලා ඊළඟට සියලු ලෞකික ධර්ම ලෝභය හැර සියලු ලෞකික ධර්ම සියලු ලෞකික ධර්ම ලෝභයත් එක්කලා සියලු ලෞකික ධර්ම සමුදය සත්‍ය කියලා දක්වනවා. අවිශේෂේන කුසල කුසල කම්මං සමුදය සත්‍යං කියලා. එතකොට දුක්ඛ සත්‍ය විස්තර කරනකොට මෙතනින් ගත්තු ලෝභය විතරක් ගත්තා නම් සමුදය සත්‍යයට අනිත් ඒ දෙවනුව හඳුන්වපු සමුදය සත්‍යයේ කොටස දුක්ඛ සත්‍යයට දානවා. ඊළඟට සමුදයට දෙවෙනි වතාවට ලෝභ දේශ මොහ තුනම දැම්මනම් ඒ හැර අනිත් ලෞකික ධර්ම සියල්ලත් දුක්ඛ සත්‍යයට ඔය විදිහට දක්වන ක්‍රමයකුත් තියෙනවා ඒක වැඩි අවබෝධය අවශ්‍ය නම් ඒ ධර්මාර්ථයෙන් විසින් ඒ ධර්ම කොටස් පරිශීලනයකට යුතුයි එතකොට ඔන්න දැන් චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මතාව චතුරාර්ය සත්‍ය ක්‍රමයට දක්වන ක්‍රමය දැන් ඒක ගත්ත අර පස්සේ සමුදය සත්‍ය හේතුව දුක්ඛ සත්‍ය ඵලය මාර්ග සත්‍ය හේතුව නිරෝධ සත්‍ය ඵලය කියලා නම් කියන්නේ නැහැ. හැබැයි නිරෝධ සත්‍ය හේතු වෙනවා මාර්ග සත්‍ය වැඩිවීමට. දුක්ඛ සත්‍ය අවබෝධයට. සමුදය සත්‍ය ප්‍රහාණයට. ඒ මිසක නිරෝධ සත්‍ය ඵල ධර්මයක් විදිහට විස්තර කරන්නේ මොකද නිවනට කියන අපච්චය අසංකත හේතුන්ගෙන් අදාළත්වයක් ඒකට නැහැ. කර්ම චිත්ත හේතු ආහාර කියන හේතු ප්‍රත්‍ය ධර්මයේගේ සම්බන්ධතාවක් නිවන කියනකොට නිවන පද නිවන කාල ભેදයකට අද වැටෙන්නේ නැහනේ. ඒ නිසා ඒක ප්‍රත්‍ය විරහිතයි අපච්චේ ධර්ම කියලා ධර්මතාව කියලා තමයි නිවන ගැන විස්තර වෙන්නේ. එහෙමනම් ඔන්න ඔන්න හේතුඵල ධර්මතාව දුක්ඛ සත්‍ය ආදී ක්‍රමයට ඉස්සර වුණා ඉතා කෙටි එතකොට. ජාති ජරා ව්‍යාධි මරණ ආදී කියන ওই දුක්ඛ සත්‍යෙම තමයි. ওই ටිකයි. ඊළඟට අපි සමුදය මේ පටිච්ච සමුප්පාදයට එනකොට ඔయిత වඩා ටිකක් විස්තර සහිතව මේක කෙරෙනවා. සමුදය සත්‍යයට එනකොට ඊට වඩා ටිකක් විස්තර සහිත sorry පටිච්ච සමුප්පාද ක්‍රමයට එනකොට ඔయిత වඩා ටිකක් විස්තර කරනවා. දැන් දුක්ඛ සත්‍ය මෙතන විස්තර කරේ එක භවයක් සම්බන්ධ කරලා නේතර කෙලින්ම ගත්තොත් එක භවයක් සම්බන්ධ කරලා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය සම්බන්ධ කරලා තමයි කිව්වේ. හැබැයි අතීතයට නෑ නෙමෙයි, අනාගතයට නෑ නෙමෙයි. නමුත් අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ උතන එක භවයක් සම්බන්ධ කරලා ඔය ටික කියවති එක භවයක් සම්බන්ධ කරලා ඔය ටික දේශනා කළත් ඔය ටික අවබෝධ කරොත් අතීත අනාගත භව ඔක්කොම අවබෝධ කළාද වෙනවා. ඊළඟට අපට තියෙන්නේ පටිච්චසමුප්පාදේ කොහොමද මේක විස්තර එන්නේ කියලා හේතුඵල ධර්මතාව. පටිච්චසමුප්පාදේ පින්වතුනි එන්නේ භව තුනක් සම්බන්ධ කරගෙන. අතීත එක භවයකුත් වර්තමාන භවයක් අනාගත එක භවයකුත් ගන්න. අරගෙන එහිලා ප්‍රධාන අවයව ටික ගන්නවා. ප්‍රධාන අවයව ටික ගන්නවා. දැන් චතුරාර්ය සත්‍ය ගන්නකොට අපිට සියලු ටික ගත්තානේ ගොඩවල් ගොඩවල් වලට දාලා. පටිච්චසමුප්පාදය ඊට වඩා වෙනස් ක්‍රමයකට යනවා. ඒ කියන්නේ ප්‍රධාන අවයව ටික අරගෙන තමයි ඉස්තර වෙන්නේ. එතකොට පටිච්චසමුප්පාදයේ බැලු බැලමට කෙනෙකුට පෙනෙන්නට පුළුවන්, හිතන්නට පුළුවන්, කියන්නට පුළුවන් මමත් කියලා තියෙනවා. සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි විතරක්ද තියෙන්නේ කියලා. ඇත්තට දැන් අවිද්‍යා පත්‍ය සංඛාරාය අනාදී වශයෙන් එනකොට ඒ සමුදේ සත්‍ය තමයි. ඊළඟට දැන් අපට එනකොට දැන් අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියනකොට එතන නිරෝධ සත්‍ය තමයි. මොකද අවිද්‍යාව සම්පූර්ණයෙන් ක්ෂය වීම නිවන. සංස්කාර සම්පූර්ණයෙන් ක්ෂය වීම නිවන. විඥාන ක්ෂය වීම නිවන. නාම රූප ක්ෂය වීම නිවන. ඒ විදිහට ඔක්කොම ටික පටිච්චසමුපාදයේ අංග 12ම අරගෙන ඒ ඒ ධර්මතාව නැත්නම් ඒ නිවන කියලා අපට අජාති අව්‍යාධි අශෝක අපරදේව කියලා අපට විස්තර වෙනවානේ නිවන ගැන. ලෙඩ නැතිනම් නිවන. හරි. ආය පස්සේ හැදෙනවා කියලා తాවකාලික නිරෝධ වෙන එක නෙමෙයි. කාදාපත් ලෙඩක් හැදෙන්නේ නැති මාත් හැදෙන්නේ නැති මට්ටමට ආවනම් අන්න නිවන. ඒ විදිහට පටිසම්පාදයේ අංග 12 නැති තැන නිවන. අන්නම විස්තර කරා. ඉතින් ඒ නිසා කත්තට පස්සේ දැන් අවිද්‍යාව අවිද්‍යාවෙන් සංස්කාර වෙනවා විදිහට ගත්තට පස්සේ අර අවිශේෂේන කුසල කුසල කම්මං සමුදේ සත්‍යං කියන වචනයට අනුකූලව ගත්තට පස්සේ පටිච්චසමුප්පාදේ අනුලෝම අංග 12ම සමුදේ සත්‍ය විදිහට ගන්නට පුළුවන්. ඒක හොඳටම ගැලපෙනවා. මොකද සමුදේ සත්‍ය නැති කිරීමමනේ පින්වත නිරෝධ සත්‍ය කියන්නේ. එයා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලානේ කියන්නේ කෘෂ්ණාව මුලින් උපුටා දැමීම. ඒතර කෘෂ්ණාව ක්ෂය කිරීමත් නිවන. ලෝභ ද්වේෂ මොහ තුනම ක්ෂය කිරීමත් නිවන. සියලු අකුසල් දුරු කිරීමත් නිවන. මේ ආදී ක්‍රමයට ගන්නකොට අර සත්‍ය විභංගේ ක්‍රමයට ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියල්ල දුරු කිරීමත් නිවන. ඒක රූප සියල්ල දුරු වීමත් නිවන. එහෙම ගන්නට පුළුවන්කම තියෙන නිසා ඒවා හරි විශ්ලේෂණාත්මකයි. හරි පුළුල් විදිහට එක කොටසක් අල්ලා විතරක් යන්න හොඳ නැහැ. ඒ සියල්ලම එකතු කරලා සියල්ල අනුසාරයෙන් තමයි මේ කාරණා තේරුම් ගැනීමට උත්සාහ දැරිය යුතු. අන්න ඒකයි මේ අපිට කියන්න ගියාට පස්සේ එක කොටසක් අපිට විශ්වාස විස්තර කරනකොට තව බොහෝ දේවල් හිතට ගංගාවක් ගලනවා වගේ කරුණු එකට එකට එකට එකට ගැලපිලා එනවා. මේක සර්වඥ භාෂිතයක්. අපි කොහෙන් අල්ලන්නද? අපිට ගිය ගියාතේ පේනවා මේ විස්තර කිරීම මන්දි මේ විස්තර කිරීම මන්දි තව තව මේ මේ කොටසුත් මෙතෙන් එන්නට ඕනේ කියලා අපේ හිත අනුබල දෙනවා. හොඳ නිසා දැන් මෙතනදී ගන්නට අර විදිහට දැන් අපේ මේ කියාගෙන ආවේ පටිච්චසමුප්පාදේ. ඔකේ අපි අංගටික පරමාර්ථ ධර්ම වලට ආදේශ කර ගනිමු. හොඳේ. දැන් බලන්න අවිජ්ජා කියන්නේ තේරුවා මෝහය. සංස්කාර කියන කොට ඔබ දන්නවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. පුඤ්ඤාභි සංකාර මේ ඔක්කොම චේතනා ටිකනේ. චේතනා 29ක්. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික ආදී වශයෙන් සඳහන් වෙන කාමසෝබන කුසල චේතනා 8. ඒ වගේම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛේ කග්ගතාය අනාදී වශයෙන් සඳහන් වෙන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම කියන රූපාවචන කුසල රූපාවචර කුසල චේතනා පහ. ඒ 13 පුඤ්ඤාභි සංකාර. ආනින්ජාභි සංකාර කියලා කියන්නේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන මේ කුසාසිත හතර වැඩ කරන චේතනා හතර. සියල්ල 29යි. 12යි 13යි 4යි. 29යි. හරි. ඊළඟට විඥාන කියලා කියන්නේ ඒ කියන කුසල් චේතනා වලින් අකුසල් චේතනා වලින් අකුසල් චේතනා වලින් උද්දච්ච සංපයුත්ත කියන සිත හැර අනික් චේතනා 11යි දෙන ප්‍රතිසන්දි විපාකත විපාක සිත් තමයි චිත්තචෛසික තමයි විශේෂණ සිත් ටික තමයි මෙතන මේ විඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මනෝලෝ අපි අපට ප්‍රතිසන්දියක් ලබා දෙනවා නම් සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික ආදී කුසල් ටික කියවනේ. ඒ ටිකට ගැළපෙන විදිහටම ලබා දෙනවා ප්‍රතිසන්දි 8ක්. ඊළඟට දුර්වලම ඥාන විප්‍රයුක්ත එතන කුසල් ටිකක් තියෙනවා. ඒකෙන් ප්‍රති ඒකට ප්‍රතිසන්දි වශයෙන් අපට ලැබෙන්නේ අහේතුක විපාක සංකීර්ණ කියලා සිතක් තියෙනවා ඒ සිත. එතකොට 9යි. ඊළඟට අකුසල් සිත් 11ටම විපාක වශයෙන් එන්නේ අහේතුක ප්‍රතිසන්දිය කියලා සංකීර්ණ සිතක් තියෙනවා ඒ සිත. එතකොට 10යි. රූපාවචර චේතනා පහක් කියවනේ ධාන චේතනා ඊට ගැළපෙන විදිහට පිළිවෙලින් රූපාවචර ප්‍රථම ධාන ආදී විපාක සිත් පහක් අරෝපාවචර කුසාසිත හතරක් කියවනේ. ඒක ගැලපෙන විදිහට අරෝපාවචර විපාකසිත හතර. ආ මේ කියන 19 තමයි විපාකසිත 19 තමයි ප්‍රතිසන්දි විපාකසිත 19 තමයි මෙතන විඥානය කියලා කියන්නේ. අනිත් සිත් නෙවේ. ඊළඟට විඥානපත්‍ය නාම රූපම් කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි ගන්න සිතේ වැඩ කරන චෛතසික ටික තමයි නාම කියලා රූප කියනකොට ප්‍රතිසන්දි විපාක පෞරුති විපාක කියලා දෙකක් ප්‍රතිසන්දි විපාක කියලා ගත්තොත් අපට අපි කියනකොට මේ විදිහට විශේෂණක් විදිහට මනෝලෝ අපි ජීවිත දරුවෙක් විදිහට ප්‍රතිසන්දි ගන්නවා නම්